ඊළඟට ඊළඟ නම ක්‍රිස් එක කියලායි තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. මේ මම ළඟදී තමයි මේ ධර්ම ඉගෙන ගන්න පටන් ගත්තේ. මම ප්‍රශ්නක් තියෙනවා මේ වහන්සේ කිව්වා මේ භව තණ්හාව කියලා. භව තණ්හාව කියන්නේ මට තේරෙන විදිහට මේ මේ භවයේ ජීවත් වෙන්න තියෙන ආසාවද නැත්නම් ඊළඟ භාවයට කරුණු සකස් කිරීමද දැන් අපිට ඇත්තටම භවතණ්හාව තුල ඊළඟ භවය ගොඩ නැගෙන්නට පසුබිම හැදෙනවා. නමුත් එතන අපේ මනසේ ඊළඟ භවයක් මට ඕන කියන ආකල්පයම තියෙන්න ඕන නැහැ ඒකට. දැන් සමහරව අපි අතරින් ඕන ඊළඟ භවයක් තියනවා කියලා පිළිගන්නේ නැහැ. ඊළඟට තව සමහරු ඉන්නවා දැන් බෞද්ධයෝ හුඟක් දෙනා ගත්තන් පස්සේ අනේ මට නම් ඊළඟ භවයේ උපදින්න ඕනම නැහැ. එතකොට ඒගොල්ලෝ ඊළඟ භවයක උපදින්න කැමතිත් නැහැ. හැබැයි මැරිච්ච ගමන් උපදිනවා. ඒ මොකක් නිසාද? ඒ තමන්ගේ ඊළඟ භවය ගැන රුචි අරුචිකම වෙනම එකක්. ඊළඟ භවයේ තියද නැද්ද කියලා පිළිගන්න එක වෙනම දෙයක්. ඒ ගැන අදහසක් තියද නැද්ද? දැන් උදාහරණයකට ගත්තාම තිරිසන් සතෙක් වගේ ගත්තාම ඌට ඊළඟ භවයක් ගැන මොකක්වත්ම සංඥාවක් නැහැ. හැබැයි ඒ සතත් මැරිච්ච ගමන් උපදිනවා. ඇයි ඒ ඊළඟ භවයක් ගැන සංඥාවක් ඇතත් නැතත් ජීවත් වෙන්න ඕන පවතින්න ඕන කියන මේ තෘෂ්ණාව හැම සතෙක් තුළම තියෙනවා. එතකොට මැරෙන අවස්ථාව වෙනකොට මේ මේ භවය තුල ජනිත වෙච්ච මේ චිත්ත පරම්පරාව නිරුද්ධ වෙනවා. මේ පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. එතකොට මේ නිරුද්ධ වෙනකොට නාම රූප ධර්ම ටික නිරුද්ධ වෙනකොට හරිනම් මේක මෙතනින්ම අහෝසි වෙන්නට ඕනේ. නමුත් අහෝසි නොවි යලිත් චිත්ත පරම්පරාවක් ආරම්භ වෙන්නේ ඇයි අර අන්තිම මොහොත වෙනකොටත් ජීවත් වෙන්න ඕන කියන ඕනකම ඒ කැමැත්ත අපෙන් ගිලිහිලා නැහැ ඉවත් වෙලා නැහැ අන්න ඒක තමයි භවතණ්හාව කියලා කියන්නේ. පවතින්න ඕන ජීවත් වෙන්න ඕන කියන මේ අදහස. එතකොට භව තණ්හාව දුරු කරනවා කියලා කියන්නේ මේ පැවැත්ම තේරුමක් නැහැ. තවදුරටත් මේක දිගින් දිගට දිගින් දිගට පැවතිලා එහෙම විඳින්නට තරම් ආස්වාදනය කරන තරම් කිසිවක් නැහැ. අපේ මනසේ භව තණ්හාව තියෙන්නෙම කාම තණ්හාව නිසා. ඒ කියන්නේ අපිට හිතෙනවා මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු කරන දේවල් වල යම් වැදගත්කමක් තියෙනවා වටිනාකමක් තියෙනවා මේ ලෝකයට අයිති දේවල් වල යම් වැදගත්කමක් තියෙනවා. ඒතකොට ඒ නිසා තමයි අපිට මේකේ ඉන්න ඕන කියන අදහස තියෙන්නේ. ඒ ඒවා විඳින්මින් ඉන්න ඕන. හැබැයි මේව එකකවත් ඇති හරයක් නැහැ කියලා හරියට වැටහෙනකොට ඉතින් එහෙමනම් මොකටද මෙතන ඉන්නේ? ඒ අන්නේ નિસරු බව වැටහෙනවා. එතකොට අර පවතින රැඳී සිටින්න ජීවත් වෙන්න තියෙන ඕනකම කැමැත්ත ගිලිහිලා යනවා. එතකොට භව තණ්හාව දුරු කළා. එතකොට උන්වහන්සේ දිවිනසා ගන්නට යන්නේ ඔය පවතින ටික පවතින ඊට හරිනවා. ඊට පස්සේ නිරුද්ධ වෙනකොට ආය අභින්නව චිත්ත પરම්පරාවක් ආරම්භ කරන්නට තල්ලුවක් දෙන්නේ නැහැ මනසි. ඉතින් අන්නේ තව තව චිත්ත පරම්පරාවක් ඇරඹෙන්නට තල්ලුව දෙන්නේ අර ජීවත් වෙන්න ඕන කියන ඒ අදහසත් එක්කලා. ඒක තමයි භවතණ්හාව. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා.